භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංකයෝ ඒතං දේධාපතං යත්වා භවාය විභවාය චේ තතත්ථානං නිවේසෙය්‍ය යථා භූරි පවණ්ඩති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් බුදුරැස් මාලාවක් විහිදුවා දේශනා කරන ලද විශේෂ දේශනාවක් මේ ගාථාව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සම්මර්ෂණය එසේම ධර්ම සත්‍යයනය භාවනාව කියන මේ කරුණු පහ චිත්ත සංතානය පිරිසිදු කරන බැවින් නිවනට පිවිසීමේ දොරටු පහක් බව සරුවක්ඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී තමන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිද්දෙන් කැමැතිනම් දස දහසක් වල පැහැෙන්න දේශනා කරලා තියෙනවා. පින්තුම් බොහෝ සෙයින් අසල ඇති ලෝතුරා බුදු වී මාස දෙකක් පිරෙන ඇසලපුර පසළොස්වක් පොහෝ දවසේදී ඉසිපතනාරාම මිගදායේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා ඉදිරිපිට දස දහසක් ලෝක ධාතුවට ඇසෙනසේ ධර්ම දේශනා පැවැත්තුවා. එදා දස දහසක් සක්වල පුදුම විදිහේ ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. ඒ සරුවක්ඥන් වහන්සේ අනුව යමින් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකාදී මහෝත්තමයන් වහන්සේලාද ධර්ම දේශනා කරමින් ලොවට ධර්ම අවබෝධය කිරීම සඳහා උත්සාහවන්ත වී තිබුණා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් දෙසූ දේශනාවකදී දස දහසක් වල දෙවිබඹුන් මඟඵල නිවන් සුව ලැබුවා. ඒකම අද කාලයේහි තාක්ෂණ විද්‍යාව ඉහළටම ගිහින් තියෙන බැවින් මුළු ලෝක ධාතුවට මෙහෙනසේ <clears throat> ධර්ම දේශනා කිරීමේ පහසුකම් සැලසී තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාද්වීපයේ කොළඹ අගනුවර සම්බෝධි විහාරස්ථානයේ මගින් මේ ධර්ම දේශනා පවත්වනු ලබන්නේ ලාංකිකයන්ට පමණක් නොව තුමුළු මනුෂ්‍ය ලෝකයේ සියලුම දෙනාට අහන්න පුළුවන් විදිහේ බලවත් කරුණාවක් මෛත්‍රියක් එවාගේම ධර්ම දේශනාමය උසස් කුසලයක් අත්පත් කර ගැනීමේ ප්‍රාර්ථනාවෙන් හේතුව ධම්මං විනානති පිතා ච මාතා ධර්මයේ සමාන මවෙක් පියෙක් ලෝකේ නැති බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා එනිසා ලොව සෑම දෙනාටම මව්පියන්ටත් වඩා උසස් අර්ථයක් ලබා දෙනු පිණිස මේ ධර්ම දේශනා මාධ්‍යය පැවැත්වීම ඊටම ප්‍රයෝජනවත් වගේම පාරමිතාවක් බව හඳුන්වා දෙන්නට පුළුවනි. දැන් මේ මොහොතේදී ඉදිරිපත් කරන ලද ධර්ම මාතෘකාව තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ ඉඳගෙනයි දේශනා කොට වදාළේ. දුරස්ත ආරණ්‍ය සේනාසනයක භාවනානියෝගී වේ සිටියේ පෝටිල ස්වාමින් වහන්සේ ආරමුණු කරගෙනයි. මේ ගාථාවේ තේරුම පළමුවෙන් සලකා බලමු. යෝගා වේ ජායතේ භූරි. භූරි කියන ප්‍රඥාව ඒකාන්තයෙන් භාවනාවෙන් වැඩෙන්නේය. අයෝගා භූරි සංඛයෝ භාවනා නොවැඩීමෙන් ප්‍රඥාව පිරිහෙන්නේය. ඒකං දේධාපතං ඤත්වා භවාය විභවාය ච ප්‍රඥාවේ වැඩිවීමටත් ප්‍රඥාවේ පිරිහීමටත් හේතු වෙන මේ දෙමාර්ගය නුවණින් තේරුම්ගෙන තථාත්ථානන් නිමේසෙය්‍ය යථා භූරි භවද්දති යම් භාවනා මාර්ගයක් නිසාම ප්‍රඥා වැඩෙන්නේ යයි දන්නේ නම් ඒ විදිහට තමන්ගේ ආත්ම භාවයේ චිත්ත સંතානයේ පිහිටුවා ගත යුතුයි කියන එක මේ ගාථාවේ කෙටි තේරුම. කෝටිල ස්වාමින් වහන්සේ කියන්නේ මීට පෙර කල්ප 91ක සිට බුද්ධ ශාසන 7 දීම පැවිදිව ත්‍රිපිටක ධාරීව ධර්ම කතිකව දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවට ධර්මාබෝධය දෙමින් පැමිණි උත්තමී භවයෙන් භවයට උන්වහන්සේ මේ ධර්මයටම යොමු වීගෙන කටයුතු කරලා තියෙනවා මහා කල්ප 91ක් තිස්සේ විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුද්ධ ශාසන හතේම පැවිදි වෙච්ච කෙනෙක් අපේ බුදු සසුනේදීද සවැත් නුවර කුලගේ කිපද තරුණ වයසේදී බුදු සසුනේ පැවිදි වුණා. ඊටාම ඉක්මනින් ත්‍රිපිටක ධාරී වුණා. එවාගෙන් විශිෂ්ට විචිත්‍ර ධර්ම කථිකෙක් වුණා. දිනපතා ගිහි පැවිදි විශාල පිරිසකට ධර්මයේ උගන්වමින් ධර්මයේ දේශනා කරමින් ධර්මයේ හැසිරෙමින් උන්වහන්සේ වැඩ සිටියා. සෑමදාම උදේ හවස බුද්ධ වන්දනාවට එනවා. සරුවක්ඥන් වහන්සේගේ සිරිතක් තියෙනවා. කෙනෙකුට ආවාදයක් දෙන්නේ සුදුසු වේලාව අවස්ථාව සලකාගෙන. සෑමදාම උදෑසන සරුවක්ඥන් වහන්සේ බුදු වැසින් ලෝකේ බලනවා දසදහසක් වලම. සංධ්‍යාවෙත් එසේ බලනවා. ඒසයි බලන්නේ දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවට සමවැදී ඉන්නගී බුදු වැසින් බලන්නේ. බුදු ඇසින් බලන වෙලාවේදී තමයි ඒ ඒ අවස්ථාවල මඟඵල නිවන් ලබන්නන් අරමුණු වෙන්නේ. එක උදාසනකදී සරුවක්ඥන් වහන්සේගේ බුදු ඇසට පෙනුණ මේ පෝටල ස්තවරයන් වහන්සේ දැන් අනුන්ට ධර්ම දේශනා කරමින් ධර්මයේ උගන්වමින් සීලය හොඳින් ආරක්ෂා කරමින් ඉන්නවා. දැන් උන්වහන්සේගේ නුවණ මාර්ගඵල නිර්වාණ අවබෝධයේ සඳහා මුහු කරවා ගින් තියෙනවා. එසේ නමුත් උන්වහන්සේට උනන්දු කරවන්න කවුරුත් නැහැ. උන්වහන්සේ උනන්දු කරවන්නත් ලේසිත් නැහැ. ඒ මොකද ධර්ම කතිකත්වය නිසා ධර්ම ධාරිත්වය නිසා මාන්නයක් තියෙනවා. ඔය මාන්නේ තුනී කරගන්න බුදුරජාන් වහන්සේට පමණයි පුළුවන්කම තිබෙන්නේ. එදා සංජාවේ බුද්ධ වන්දනාවට ආවා කෝටිල ස්වාමින් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ කියා වඳිනකොට පිළිතුරු ලැබුණේ සුඛී හෝහි තුච්ඡ පෝටිල හිස් පෝටිලය සුවපත් වේවා කිව්වා මේ වචනය පෝටිල ස්වාමින් වහන්සේගේ හදවතට විනිවිද ගියා ඊළඟට වැඳලා පිටත් වෙන්න සූදානම් වෙලා ඕකාස ගච්ඡාමි බන්තේ කියනකොට ගච්ඡාහි තුච්ඡ පෝටිල ස්වාමීන් අවසර මා පිටත් වන්නෙමි කියනකොට උන්වහන්සේ පිළිතුරු දුන්නේ හොඳයි හිස් පෝටිලයේ යනු මැනව කියලා පිළිතුරක් ලැබුණා. දැන් මේ පෝටිලේ ස්වාමීන් වහන්සේට මේ වචන ලැබුණා හිස් පුජ්‍යලියෙක් කියලා. මේ හිස් පුජ්‍යලයා කියනකොට අද කාලේ කෙනෙකුට කිව්වනම් අනිවාර්යයෙන්ම හිතේ ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය ඇති වෙනවා. නමුත් ඒ පෝටිලේ ස්වාමීන් වහන්සේ බොහොම බුද්ධිමත් කෙනෙක්. උන්වහන්සේ හිතුවා ශරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන වචනයක අර්ථ ශූන්‍යවන්ට බෑ මේක යම් කිසි විශේෂ අර්ථයක් තියෙන්නට ඕනේ මම සීලයෙන් පරිපූර්ණයි මම ත්‍රිපිටකධාරී මම ධර්ම කතිකයි මම ලෝක ප්‍රසිද්ධ උගති එයින් මම හිස් පවක් නැහැ නමුත් මට ප්‍රථම ධානයවත් නැහැ රූපාවචර ධානය කිසිවක් නැහැ. අරූප ධානය කිසිවක් නැහැ. අභිඥා බල කිසිවක් නැහැ. මාර්ගඵල කිසිවක් මට නැහැ. එයින් මම හිස් පුජ්‍යලයක් නේද? හොඳයි. සාරුවක්ඥන් වහන්සේගේ වචනයෙන් මා ලවා සාදුකාර මම දෙවන්නෙමි කියලා හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති වුණා. මෙන්න බුද්ධිමන්තයන්ගේ සිරිත. Tamante යම් කිසි අප්‍රසාද වචනයක් ඇහුණා නම් එයින් තමා හිත හදාගන්නේ මේ විදිහටයි. තමන්ගේ අඩුපාඩුකම් හදාගෙන ඒ අඩුපාඩුව සම්පූර්ණ කරලා ඒ අඩුපාඩුව කියා දුන්න අයලවා සාදුකාර ලැබෙන හැටියට පැවතීමයි ඥානවන්තයන්ගේ පැවැත්ම. ඉතින් මේ පොටිල ස්වාමින් වහන්සේ හිතාගත්ත මම හෙට උදේ පාන්දරම මගේ මේ අඩුව පුරවා ගන්නට මා පිටත් වන්නෙමි කියලා පාත්‍රයයි දෙපට සිවුරයි තැන්පත් කරලා තිව්වා. රාත්‍රී කාලයේ උගන්වන ධර්ම පන්තිවලට උගන්වනවා. උදේ පාන්දර උගන්වන පන්තියට උගන්වලා කාටවත් නොකිය පාත්‍රයත් සෙවුරත් අරගෙන පිටත් වුණා. උන්වහන්සේ දන්නවා යා යුතු තැන්. උන්වහන්සේ බොහෝම ආගන්තුක භික්ෂූන්ගෙන් ස්ථාන පිළිබඳව තොරතුරු අහලා දැනගෙන තිබුණා. එක ආරණ්‍ය සේනාසනයක හිටියා රහතන් වහන්සේලාම 39ක්. එතෙන්ද වැඩියා. එහිදී සංඝ ඉස්තවර ස්වාමින් වහන්සේ ඉදිරියේ කියා හිටියා මට පිහිට වෙන්න මට භාවනා කමටහනක් කියා දෙන්න. ඒ රහතන් වහන්සේලා දන්නවා උන්වහන්සේ බොහොම බහුශ්‍රතකම නිසා මානාධිකයි එනිසා ඒක තුනී වෙන්න මා උපායක් කරන්නෙමි කියලා පිළිතුරක් දුන්න ඇවැත්නි මට වෙලාවක් නෑ මේ දෙවෙනි ඉස්තවරයන් වහන්සේගෙන් ආගන්න කියලා. දෙවෙනි රහතන් වහන්සේත් එහෙම කළා. ඕම 29 නමක් ළඟට ගියා. 29 නමක්ම භාවනා කමටහන් කියලා දුන්නේ නැහැ. 30 වෙනියා හත්වැරිදී රහත් සාමණේරයන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේද දන්නවා දැන් මල් ළඟට එනවා මේ ගරු කටයුතු ස්වාමින් වහන්සේ කියලා. සිවුරක් ඉරිච්ච සිවුරක් අරගෙන ගහක් මුලට වෙලා සිවුරාමින් හිටියා මේ හත් අවුරුදු සාමණේරයන් වහන්සේ. එතෙන්දත් වැඩියා මේ පෝට්ලේ ස්වාමින් වහන්සේ ගිහින් උත්කුටුකෙන් වාඩි වෙලා. කියා හිටියා සත්පුරුෂය මට පිහිටක් වෙන්න මම මෙහෙම ආවේ අද මේ ස්ථානෙට මගේ සසර දුක් අවසන් කරගෙන මගඵල නිවන් සුව ලබන්න මට භාවනා මාර්ගයක් කියලා දෙන්න. සාමණේරයන් වහන්සේ කිවානේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ තරම් උගත් බහුසෘත කෙනෙක්. මගෙන් මොනවද අහන්නේ මං ස්වාමින් වහන්සේගේ වාසය අනුව බුණුබුරෙක් වගේනේ. මම යමක් ස්වාමින් වහන්සේගෙන්නේ දිගන ගන්න කියලා. නැත සත්පුරුෂය තමන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ මට කියලා දෙන්න. ඒකට උත්තරේ ලැබුණේ ස්වාමින් වහන්සේ මේ භාවනා වඩනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. මේ සඳහා ඊටාම ගෞරවාන්විත ඉවසීමකුත් නිහතමානීත්වයකුත් තියෙන්න ඕනේ. ඉතින් ස්වාමින් වහන්සේ මාවන්‍ය අත්තාරුදු නමක් කියන උපදේශයට නිහතමානීව කන් දෙයිද? නෑ සත්පුරුෂේ මට කියනවනම් මේ පොකුණුන්ට මම බහින්නම්. එතන ළඟ තිබුණා වතුරේ පිරිච්ච පොකුණක්. එහෙනම් ස්වාමීන් වහන්සේ පොකුණට බහින්ද? අනේ බැස්සා මේ දෙපටි සූරත්තේ මාගෙන. ආ දැන් ගොඩ වෙන්නේ ගොඩ වුණා. අයමත් උත්කුටකින් වාඩිලා කිව්වා සත්පුරුෂය මට නිවන් මඟ කියා දෙන්න. හොඳයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ හිතන්නේ මහ පොළොව උඩ තුඹසක් තියෙනවා. මේ තුඹසේ සිදුරු හයක් තියෙනවා. මේ සිදුරකින් ගොයෙක් වාගේ සතෙක් ඇතුල් වෙනවා. මේ සතා එළියට ගන්න වටේට තියෙන තුඹස් සිදුරු පහ වහනවා. පිදුරු වලින් තනකොළ වලින් මූඩි ගහලා වහනවා. ඊළඟට මැද්දේ තියෙන ප්‍රධාන සිදුර දිහා බලාන ඉන්නවා. එතකොට අර සතාට ඇතුළේ ඉන්න බැරුව එළියට එනවා. එතකොට අල්ලා ගන්න පුළුවන්. මෙන්න මේකයි ස්වාමීනි මගේ උපමාව. සාදු සාදු සත්පුරුෂේ දැන් මට තේරුණා. තුඹස කිව්වේ මේ පංචස්කන්ධය නේද? තුඹසේ සිදුරුවයි කිව්වේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන දොරටු හය නේද? මේක අභ්‍යන්තරයේට යන සතා කිව්වේ අපේ චිත්තසංතානයේ නේද? මේ දොරටු හයම නේද මේ සිතරින් ගන්නෙ? මතු වෙන්නේ. දැන් ඉතින් ඒ ඇස කන නහය දිව කය කියන මේ දොරටු පහ වහලා මනෝ ద్వාරය ගැන විවෘතව බලාන ඉන්නකොට මේ සිත අපට ආબોධ කරගන්න පුළුවන් නේද සාදු සාදු යම්මන් තේරුම් ගත්තා චිත්තානුපස්සනා වඩන ඇති ඔබ වහන්සේට බොහෝම ස්තුතියි ඔබ වහන්සේ දීර්ඝාස වේවා කියලා සවැත් නුවර ජේතවනාරාමේ දිහා බලාගෙන ගහක් මුල වාඩි වුණා බුද්ධාන්තර හතක බොහෝ කුසල් පාරමී පුරාගෙන පුත්තමේ එවැගේම අතේ රේඛා වගේම මඟඵල නිවන දක්වා යන භාවනා මාර්ගයේ වටහා ගන්න පුළුවන් ඥානවන්තයෙක් උන්වහන්සේ චිත්තානුපස්සනාව පටන් ගත්තා. උන්වහන්සේට වැඩි වෙලා ගියේ නෑ. චිත්තානුපස්සනාව සඳහා මනසකාරය යොදාගෙන ඉන්නකොට පළමු කොට උපචාර සමාධිය කියන කාමාචර සමාධිය පහළ වුණා. කාමාචර සමාධිය පහළ වෙනකොට ඒ අනුව ඊට අනතුරුව තමන්ගේ මේ රූපකාය පිළිබඳව පටික්කෝල මනසකාරයෙන් ප්‍රථම ධානය ඊළඟට නීල කෂණ, පීත කෂණ, ලෝහිත කෂණ, ඕදාත කෂණ කියන මේ වර්ණ කෂණ තුලින් රූප ධාන හතර, අරූප ධාන හතර සියල්ල පහළ කරගන්න බොහෝම ඉක්මනින් පුළුවන් වුණා. ඊළඟට රූපකාය සම්බන්ධව රූප කලාපයන් මැනවින් දකිමින් ඒ රූප කලාප සියල්ලම එකක් එකක් ගානේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් සම්මර්ෂණය කළ හැකි වුණා බොහොම ශීඝ්‍රව ඊළඟට මේ රූපකාය සුරු කරගෙන පවට්නා වූ චිත්ත සංතානේ නම් වූ නාමකය පිළිබඳව චිත්ත චෛතසික ධර්මයන් වෙන වෙනම උන්වහන්සේට අරමුණු කරගන්න පුළුවන් වුණා අන්තිමේදී නාම රූප ධර්ම සියල්ලම ලක්ෂණාදී වශයෙන් මෙනෙහි කරමින් ඊළඟට හේතුඵල සම්බන්ධතාව මෙනෙහි කරන්න පටන් ගත්ත පටිච්ච සමුප්පාදය අනුව ඊළඟට උන්වහන්සේට පුළුවන් වුණා සම්මාර්ෂණ ඥානය පුදවා ගන්න. අතීත වූද අනාගත වූද වර්තමාන වූද මේ නාම රූප සංස්කාර සම්පින්ඩණය කරමින් ත්‍රිලක්ෂණයට හැරෙව්වා සම 40 ආකාරයෙන්. ස්වල්ප වේලාවකින් උද්‍යව්‍ය ඥාන පහළ වුණා. දසමහා උපක්ලේශයන් ජයගත්තා. භංගානුපස්සනා විපස්සනාට නැමුණා. ශීඝ්‍ර ලෙස, තීක්ෂණ ලෙස භංගානුපස්සනා විපස්සනා ඥානෙ වඩමින් උන්වහන්සේට පුළුවන් වුණා ඉතිරි විපස්සනා ඥාන සියල්ලම. භාතුපත්ඨාන ආදීනව නිබ්බිදා මුංචිත කම්මිතා පටිසංකානුපස්සන සංකාරුපේක්ඛා ඥාන ශීඝ්‍රව පහළ කරගන්න පුළුවන් වුණා. ඔය අවස්ථාව සාරවත්ඥන් වහන්සේ බුදු ඇසින් බලාගෙන සවනක් ගන්න බුදුරැස්මාලා මැද්දේ සාරවත්ඥන් වහන්සේ වැඩ ඉන්න හැටි දක ගන්න අදිෂ්ඨාන කරලා බුදුරැස්මාලා විහිදුවලා මේ ගාථාව දේශනා කළා. සැබවින් මේ ගාථාව සවන් දීගෙන ඉන්න අතරදී ඒ විපස්සනා ඥාන සියල්ල මුදුන්පත් වී අනුපිළිවෙලින් සෝවාන්, සකරදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ගඵලානුක්‍රමයෙන් ਸਰවක් ක්ලේශයන් ප්‍රහාණය කරමින් අරිහත්යෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් වුණා. අරිහත් මාර්ගඥාන අවස්ථාවේදී අභිඥා බල 6ක් පටිසම්භිදා ඥාන 4ක් මේ සියල්ලම උන්වහන්සේට පිහිටියා දැන් උන්වහන්සේ ਸਰව සම්පූර්ණ මහරහතන් වහන්සේ නමක් බාටපත් වුණා. උන්වහන්සේ අදිෂ්ඨාන බලයෙන් එලාගෙන සිටියේ ආසනයත් එක්ක මහසට පැන නැගුණා. තත්පරයකින් සෙනෙකින් සරුවක්ඥන් වහන්සේ වැඩෙන්නේ ජේතවනාරාම ගන්ධ කුටියට පාත් වෙලා සරුවක්ඥන් වහන්සේගේ අටෝරාශයක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රේපාද පත්මේ පිරිමැදමින් වන්දනා කොට එකත් පසක වාඩි වුණා. සරුවක්ඥන් වහන්සේගේ සාදුකාරය ලැබුණා. මෙන්න මෙහෙමයි ඥානවන්තයෝ තමන්ගේ ආත්මය দমনය කරගන්නේ තමන්ගේ ජීවිතයේ දියුණුවෙන් දියුණුවට පමුණවා ගන්නෙ. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕන මේ රහතන් වහන්සේ බුද්ධාන්තර හතක හිත දියුණු කරගෙන ආවා. ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තා. ත්‍රිපිටක ධර්මය උගන්වුවා. ඒවා සම්බන්ධව ගැඹුරට ආબોධයක් ඇතුව ආවා. හැබැයි ඒ ජීවිතවලදී උන්වහන්සේට සෝවාන් ආදී මාර්ගඵල ලැබුණේ නැහැ. ඒ සම්බන්ධව සුති යෙදුවේ නැහැ. නමුත් පැවිද්දක වශයෙන් කළ යුතු සීලොම ආචාර ධර්ම උන්වහන්සේ සම්පූර්ණ කරගෙන ආවා. ඒ සියල්ලම සිදු කරලා තියෙන්නේ නිර්වාණ අවබෝධය පතාගෙන. ඒ නිසා භවයෙන් භවයට උන්වහන්සේට උපනිශ්‍රය වුණා නැවත නැවත නැවතත් බුදුසසුන් සම්මුඛ වෙමින් ඒ සසුන්හි පැවිදිදම් පුරන්දුන් වහන්සේට වාසනාව ලැබුණා. මේවට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා ප්‍රකෘතෝපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ පුරුදු කරන දේ භවයෙන් භවයට තමන්ද ලැබෙන බව. ඊළඟට මේ බුද්ධ ශාසනය වෙනකොට උන්වහන්සේ රහත් වෙන්න තරම් ඒ බුද්ධිය ප්‍රඥාව මොහු කරවා ගින් තිබුණා. එවැගේම සරුවක්ඥන් වහන්සේගේ ආවාදයක් ලබාගෙන එකම ආසනයේදී එකම ආසනයේදී සතර මඟ ඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න තරම් උන්වහන්සේ සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු බුද්ධ ශාසනයේ තියෙන පරමාර්ථය. බුද්ධ ශාසනයක් ඕනෑ වෙන්නේ දෙව්ලොවට යන්න නෙමෙයි. බඹලොවට යන්නත් නෙමෙයි. අරූප ලෝකයට යන්නත් නෙමෙයි. චක්‍රවර්ති වෙන්නත් නෙමෙයි. ප්‍රදේශ රාජ්‍ය ලබන්නත් නෙමෙයි. වෙන යම් කිසි ලෝකයේ තියෙන උසස්යයි සම්මත දෙයක් ලබන්න නෙමෙයි. බුදු ශාසනයක් අවශ්‍ය වන්නේ මෙලව හිතසුව පරලොව සුගතිය කෙලවර අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටයි. හේතුව සාංශාරික වශයෙන් සලකා බැලීමේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ සෑම සත්‍යයක්ම මේ කුරු කුහුඹුවන් මැසි මඳුරුවන් පවා චක්‍රවර්ති නවෝ කෙනෙක් නැහැ. සක්දෙව් රජ නවෝ කෙනෙක් නැහැ. ධක්ම රාජ නවෝ කෙනෙක් නැහැ. භවග්‍රේත් නොගිය කෙනෙක් නැහැ. සුද්ධාවාස පාට විතරයි නොගින් තියෙන්නේ. හැබැයි 이르දියෙන් ඒකට ගිහින් තියෙන අභිඥා බලය. උත්පත්ති වශයෙන් ගිහින්නේ ඒකට යන්නේ අනාගාමුනොත් පමණයි. ඒ නිසා මේ දීර්ඝ සංසාරයේහි එකවරක් නෙමෙයි සිය වරක් නෙමෙයි දහස් වරක් නෙමෙයි අසංඛේය අප්‍රමේය වාරවල බඹලෝ ඉපදලා තියෙනවා දෙව්ලෝ ඉපදලා තියෙනවා අනේක විද සම්පල් ලැබලා තියෙන ඒ සියල්ලට වඩා වැඩියෙන් ඉපදලා තියෙන සතර අපාය. සතර අපාය තමයි මිනිස්යන් නෙමේ සීලම සත්‍යයන්ගේ නිවස. චත්තාරෝ අපායානාම සකගේ සදිසා කියලා තියෙන පමත්තස්සේනාම චත්තාරෝ අපාය සකගේ සදිසා. ප්‍රමාද වූ පුජ්‍යලයාට සතර අපාය තමන්ගේ සිය නිවස වගේ. ඒ තරමට සංසාර ගමන අති දීර්ඝයි. ඒ දීර්ඝ වූ සංසාරයෙන් නොවින්ද සැපක් නැහැ, නොවින්ද දුකක් නැහැ. යම් සැපයක් ලැබුවා නම් ඒකත් తాවකාලිකයි. සදාකාලික සැපයක් තුන් ලෝකෙක හොවත් නැති නිසා අපේ සරුවත්යන් වහන්සේ විෂය අසංකේය කල්පලක්ෂ්‍ය සිටම පාරමී සම්භාර පුරාගෙන ඇවිල්ලා ලෝතුරා බුදුනේ සදාකාලික සෝය තමන් ආબોධ කරගෙන ලොවැස ජනතාවට ආબોධ කරනු පිණිසයි. එනිසා සරුවක්යන් වහන්සේගේ දේශනේ සඳහන් වෙනවා නහි සීලවතං හේතු uppajjante tathagata අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා ලෝවැස ජනතාව සිල්ලුතුන් කරන්න තථාගතයන් වහන්සේ පහළ වුණා නෙමෙයි. ලෝවැස ජනතාව දෙව්ලෝ බමලෝ උත්පත්ති ලබා දෙන්න පහළ වුණා නෙමෙයි. අකුරු අටක් ඇති පද තුනක් ආબોධ කරවන්නටයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. අකුරු අටක් ඇති පද තුන තමයි අනිච්චං, දුක්ඛං, අනාත්තා කියන මේ පද තුන. අනිච්චං කියන කොට අකුරු තුනයි. දුක්ඛං කියන කොට අකුරු දෙකයි. අනාත්තා කියන කොට අකුරු තුනයි. සියල්ල අකුරු අටයි. මේ අකුරු අටේ පද තුන හරියට තේරුම් ගත්තා නම් තුන් ලෝකේම ආબોධ කරගත්තා වෙනවා. තුන් ලෝකයට ඇති සියලුම හිත ඇති හිත නැති සංස්කාර ධර්ම මේ පද තුනට යට සෑම සංස්කාරයක් ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් নিরතුරු පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි මේ කියන தත්ත්වය ආબોධ කරගත්තා නම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට ඊළඟන්න ලැබෙනවා පංචක්ඛන්දේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිම් පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ නිච්ඡන් නිබ්බානන්ති පස්සන්තෝ සම්මත නියාමං ඔක්කමති මේ පංචස්කන්ධයේ කියන්නේ సంతානයේ අනිත්‍ය වශයෙන් හරියට නුවණින් දැකගත්තා නම් අනුලෝම ශාන්තිය නම් වූ විපස්සනා ඥාන ලැබෙනවා. පංචස්කන්ධයාගේ Nirodhe වූ නිර්වාණය නිත්‍යයි කිය ආબોධ කර ගැනීමේදී සම්මත්ත නියාම කියන ලෝකෝත්තර මාර්ගයටපත් වෙනවා. පංචස්කන්ධේ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටලබති පංචාන්නං කන්දානං නිරෝධෝ සුඛං නිබ්බානං තිපස්සන්තෝ සම්මත්ත නියාමං උක්කමති මේ පංචස්කන්ධ සංඛ්‍යාත సంతානයේ දුක්ඛ දුක්ඛයක් කියලා ආબોධ කරගත්තා නම් අනුලෝම ශාන්තිය කියන විපස්සනා ඥාන පහළ වෙනවා පංචස්කන්ධයාගේ Nirodhe වූ නිර්වාණය සපයි කියා මැනවින් දැකීමේදී සම්මත්ත නියාම කියන ලෝකෝත්තර සතර මාර්ගයට පත් වෙනවා. පංචස්කන්ධේ අනත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිම් ප්‍රතිලබති පංචන්නං කන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කොමති. මේ පංචස්කන්ධ సంతානයේ අනත්තයි අනත්තයි කියා නුවණින් දැකගත්තා නම් විපස්සනා ඥානෙ ලබනවා. පංචස්කන්ධයාගේ Nirodha වූ නිර්වාණයේ පරමාර්ථය කියා දැකීමෙන් සම්මත්ත නියාම කියන ලෝකෝත්තර මාර්ගයටපත් වෙනවා. මෙතන මේ අනුලෝමිකං කන්තිං කියන්නේ සියලුම විපස්සනා ඥානයේට නමක්. අනුලෝම ශාන්තිය කියන නමින් අවස්ථා තුනක් හඳුන්වනවා. මු르දු අනුලෝම ශාන්තිය, මධ්‍යම අනුලෝම ශාන්තිය තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා. ඒ පාද තුනට මුළු විපස්සනා ඥාන සියල්ලම ඇතුළත් වෙනවා. සම්මත්ත න්‍යාම කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඥාන හතරට නමක්. දැන් අපි සලකා බලන්නට ඕන මේ ගැඹුරු විපස්සනා ඥානය කෙසේ අපි ලබන්නේමුද කියලා. සැබවින්ම බෞද්ධයෙකු වශයෙන් අනුපිළිවෙලින් පිය නැගිය යුතු මාර්ගයක් මේ නිවන් මාර්ගය. බුදුරජාන් වහන්සේ පහරාද සූත්‍රයේ දේශනා කොට වදාලා ඒව මේව කෝ පහරාද අයන් ධම්මෝ ධම්ම විනයෝ අනුපබ්බ සික්ඛා අනුපබ්බ කිරිය අනුපබ්බ පටිපදා මේ මහා සාගරය එකතැනින් ගැඹුරු වෙලා නැතුව වගේ බුද්ධ ශාසනය එකවරම අරිහත්ත්වය ලබා දෙනවා නෙමෙයි අනුපිළිවෙලින් ඉක්මෙන්නට ඕනේ සීලය කියන එක අනුපිළිවෙලින් අනුපිළිවෙලින් පුරුදු කරන්නට ඕනේ ඉස්සරලා තිසරණය ඊළඟට පංචශීලය හෝ ආජීවස්තමක සීලය උපෝසත වශයෙන් අෂ්ටාංග සීලය නිත්‍ය වශයෙන් ඝාත දස සීලය ඊළඟට සාමනීර දස සීලය ඊළඟට කෝටියක් සංඝ රූප සම්පදා සීලය ඊළඟට 13 කෝ දුතාංග ධර්ම මේවා සීලයට සම්බන්ධ අනුපිළිවෙලින් ගැඹුරු වෙලා යනවා එවැගේම සමාධියත් අනුපිළිවෙලින් යන්නේ ඉස්සෙල්ලාම පරිකාරම සමාධිය ඊළඟට උපචාර සමාධිය ඊළඟට ප්‍රථම ධාන සමාධිය ඊළඟට දෙවෙනි ධානය ඊළඟට තුන්වෙනි හතරවෙනි සමහර කෙනෙකුට පස්වෙනි ඊළඟට අරූප ධාන හතර එකින් එකට ඉහළට මේ වගේම අභිඥා බාල අනුපිළිවෙලින් යන්නේ. ඔය වගේම විපස්සනා ඥාන අනුපිළිවෙලින් යන්නට ඕනේ. ඉස්සර වෙලාම සම්මර්ෂණ ඥානෙ ඒකට කොටින්ම කියනවා නම් මුලින්ම ditthi visuddhiyata අයිති වෙන නාම රූප පරිච්ඡේද ඥානය ඊළඟට ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය මේ දෙක සම්පූර්ණ කළ සම්මර්ෂණ ඥානය උද්‍යව්‍ය ඥානය බංගානුපස්සනා ඥානය භාතුපාඨාන ඥානය ආදීනවානුපස්සනා ඥානය නිබ්බිදානුපස්සනා ඥානය මුංචිතුකාම්මිතා ඥානය පරිසංකානුපස්සනා ඥානය සංකාරුපේක්ඛා ඥානය ඊළඟට අනුලෝම ශාන්තිය කියන තේක්ෂණ අනුලෝම ශාන්තිය කියන මාර්ග චිත්ත වීතියේන අනුලෝම ඥානය ඊළඟට සෝවාන් මාර්ගය ඊළඟට සෝවාන් ඵලය ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන පහ ඊළඟට ආයමත් විපස්සනා ඥාන වේතිගෙන් සකදාගාමි මාර්ග චිත්ත වේති අනුපිළිවෙලෙන් අරිහත් මාර්ග චිත්තේත්වේ එකින් එකට එකින් එකට අනුපිළිවෙලෙන් යනවා. ඉතින් මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියා බුද්ධ වචනේ සඳහන් වන බැවින් බොහෝ බෞද්ධයන් හිතෙන අපිට මේ විදිහේ ගැඹුරු භාවනාවක් කරන්න කාලය නැහැ, වේලාව නැහැ, තැනක් නැහැ, පහසුවක් නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ අපට උගන්වලා තියෙනවා හිත දියුණු කරගන්න කැමති අයට හැම වෙලාවම කොටින්ම කියනවා නම් නිින්දක් නැතුව සතර ඉරියව පවත්වන තමාගේ දෛනික කටයුතු කරන අවස්ථාව පවා තමාගේ හිත දියුණු කර ගැනීමේ භාවනා මාර්ගයක් බවට පමුණවා ගන්න පුළුවන් බව. නිදසුණක් වශයෙන් කියමු සතිපට්ඨානාන්ත කතාවේ තියෙනවා කුරු රට කම්මාස ධම්ම නියංගමේ ගෙවල් වල වැඩ කරන දැසිදස් කම්කරුවෝ පවා කුඹරට යද්දී එවාගෙම ගොවිපලට යද්දී ගව ගාලට යද්දී එහෙම නැත්නම් වතුර ගේන්න යද්දී හැම වෙලාවෙම භාවනාවක් කරනවා. දින් තොටු පොළවට, පෑන් තොටු පොළවට වතුර ගේන්න යන දාසීවරු සම්මුඛ වුණාම කතා කරන අම්මේ අක්කේ මොනවද කරන භාවනාව කියලා. කවුරු හරි කිව්වොත් අනේ මම භාවනාවක් දන්නේ නැහැ කියලා එයාට ආවාද කරනවා. කියලා භාවනාවක් කියලා දෙනවා. කවුරු හරි කිව්වොත් මං අහවල් භාවනාව කරන්නේ සාදු සාදු ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් තමයි ලෞතුරා බුදුරජාන් වහන්සේ පාරමී පොළ බුදු උනේ. ඔබේ ජීවිතයේ වාසනාවයි ඔය භාවනාව හොඳින් කරගන්න කියනවා. මේ තරමට හැම කටයුත්තකදීම ජීවල් දොරවල වැඩ කරන දසදස් කම්කරුවෝ පවා භාවනා කරන්න පුරුදු වුණා නම් අනිත්‍යය ගැන කවර කතාවද? ඒක නිසා තමන් කරන සෑම ක්‍රියාවකදීම කුසල චිත්තයක් පහළ වෙන හැටියට භාවනා මනසකාරයකින් දවස ගෙවීම පහසු විහෙරණයක් වේදවා. එයින් වැඩ කටයුතු අල් වෙන්නේ නැහැ. වැඩ කටයුතු බොහෝම නිර්වලව කරගත හැකි වේදවා. මොකද කාරණේ භාවනා කියන්නේ හිත තිරු දියුණු කිරීම, හිත පුරුදු කිරීම. දැන් අපි නිදසුණක් වශයෙන් කියමු අර කුඩා ගිරාපැටයකට පුරුදු කළ අට්ටි කිය කියයින්ද කියලා. මේ ශරීරයේ ඇට සැකිල්ලක් කියලා හිතාගෙන අට්ඨේ කේමින් ඉන්න කිව්වා. ඉතින් මේ කුරුළු පැටියා කියන්නේ ගිරා පැටියා අත්තක වාඩි වුණත් මේ පියාඹමින් හිටියත් වෙන වැඩකට වාඩි වුණත් හැම වෙලාවෙම අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය කී ඉන්නවා. ඉතින් මේ සතාට මොනතරම් ඒකින් හිත පිරිසුදු වෙනවද? එක දවසක් කුක්කුස්සෙක් ඇවිල්ලා මේ ගිරා පැටවා දැහගෙන ගියා. ඉතින් කුමේ සාමණේරීවරු අත්පොළ සංඝාලා කොහොම නමුත් මේ ගිරාපැටිව නිදහස් කරගත්තා. ගිරාපැටවට සාතු සම්පායන් කළ ඇසුවා බුද්ධ රක්කිත ඔබ මොකද හිතුවේ මේ කුස ගහගෙන යනකොට? ගිරාපැටවා කිව්වා ආර්යාවෙනි මට හිතුණා මෙහෙම. ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දැහගෙන යනවා කොතන ඇති මේ ඇටසැකිල්ල විසිර යනවා කියලා. සාදු සාදු බුද්ධ රක්කිත ඔබට අනාගතයේට මේක හේතු වෙයි ඕකම කරන්න කිව්වා. සැබවින්ම මේ ගිරාපැටවා පෙර ජාතිවල පුරුදු කරපු කෙනෙක්මයි. ඊළඟට මේ ගිරාපැටවා සුගති ලෝකයකටපත් වෙලා නැවත ලංකාවේ බුදු සසුන පහළ වූ කාල පරිච්ඡේදයේදී අනුරාධපුර ප්‍රදේශයේ ඉපදෙලා ශාගිරියේ පැවිදි වුණා. මා තිස්ස නමින් පැවිදි වුණා. බොහොම ලස්සන ශරීරය. එක දවසක් උදේ පාන්දර සෑගිරියේ ඉඳලා අනුරාධපුරයට පිටිසුඟා වඩින්දී ගෙදරක අබුසැමියන් වශයෙන් ඉඳලා අමනාප වෙච්ච තරුණ කාන්තාවක් ඇලඳ පැඳ පැලඳගෙන තමන්ගේ දෙමව්පියන් බලා හිමිදිරි පාන්දර යනකොට ඒ ස්වාමින් වහන්සේ පිරිසුඟා වඩනවා තනියම ස්වාමින් වහන්සේ ඈත බලන්නේ නැහැ යුග මාත්‍ර බලාගෙන අට්ටික භාවනාමයි කරන්නේ උන්වහන්සේගේ රූප විලාස දැකලා මේ කාන්තාව කෙලෙස් සිතකින් සිනා වුණා ස්වාමින් වහන්සේ හිතගෙන මේ මොකද්ද සද්ද කියලා අට්ටි අට්ටි කියන මානසිකාරයෙන්ම බැලුවා. බානකොට පෙනී ගියේ කාන්තාවක් නෙමෙයි ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිල්ල අරමුණු කරන හිත සමාධි වුණා. සමාධි වෙමින් විපස්සනාට හැරුණා. ඒ හිත පියවරේදීම සෞකලස් නසාරහත් වුණා. බලන්න ගිරාපට වේකු කරපු භාවනාවෙන් ඊළඟ ආත්මාවයක බුදු සසුන පැවිදි වෙලා අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ කුසලයේ හේතු වෙච්ච හැටි. මේක නිසා අදාදාපති මේකේ මඟඵල නිවන් සුව ලැබෙතොත් ලැබේවා නොයසේනම් මතුමත්තේ කවදා හරි ඒ මඟඵල නිවන දක්වා යාගන්නට බලවත් උපනිශ්‍රයක් වෙනවා අද කාලයේ වඩන භාවනා මානසිකාරය එනිසා භාවනා කියන මේ උතුම් වචනේ බොහෝම ගරු කටයුතු වචනයක් මේ භාවනා කියන කොටස් දෙකක් තියෙනවා සමත භාවනා විපස්සනා භාවනා සමත භාවනාවෙන් කෙරෙන්නේ නිතර නිතර විසිරි විසිරී පවතින නීවරණයන්ගෙන් අඳුර වෙන මේ සිත එක්තරා කුසල් අරමුණක එකඟත්වයට පමුණවා ලීමයි. නීවරණාදී උපක්ලේශයන් සංසිඳුවමින් හිත එක් අරමුණක පිහිටවන්න පුළුවන් බව මේ සමත භාවනා හැටියට හඳුන්වනවා. ඒකෙදි අරමුණු කරන්නේ විශේෂයෙන්ම සම්මුති වචනය සම්මුති අරමුණක්. සම්මුති අරමුණේ තමයි හිත සමාධි වෙන්නේ. ඒ සමාධිය ඇති වෙනකොට අර දැන් නිදසුණක් කියනවා නම් නිවාතේ <clears throat> දීපච්චීනං ත්‍තිවිය. ඒ කියන්නේ පහනක් දැල්ලුවාම උලන් අදින් නැති තැනක පහන් සිලුව බොහෝම නිසංසලව ජල් වෙනවා. ඒකේ ආලෝකයේ පිරිසුදුයි. ඒ වාගේ නිසංසල බාට පමුණවාලීම මේ සමත භාවනාවෙන් සිදු වෙනවා. උලංගින් හෙලවි හෙලවි තියෙන පහන් දැල්ලක් නම් ඒකේ ආලෝකයේ පිරිසුදු නැහැ. හිත පිරිසුදු වෙන්න අර හුලං වාමන් නැති තැනක දැල්වූ පහන් සිලුව වගේ නිශ්චල භාවයට පමුණවා ගන්නට ඕනේ. ඒ සඳහා භාවනා කර්මස්ථාන 40ක් තියෙනවා. කසින භාවනා 10යි, අසුභ භාවනා 10යි, අනුස්සති භාවනා 10යි, බ්‍රහ්මයාර භාවනා 4යි, අරූප භාවනා 4යි, ආහාරේ පටික්කුල සංඥා භාවනා 1යි, ධාතු මනසිකාර භාවනා 1යි සියල්ල 40යි. ওই 40න් 30ක් තියෙනවා ධ්‍යාන වැඩිනවා. කසින 10, අසුබ 10, කායගත සතිය, ආනාපාන සතිය, භ්‍රම විහාර 4 සහ අරූප සමාපatti 4. 10ක් තියෙනවා ධ්‍යාන වැඩෙන්නේ නැති උපචාර සමාධි කියන කාමාචර සමාධිය ලැබෙන භාවනා 10 10ක් තියෙනවා. අනුස්සති 10න් 8කුත් ආරේ පටික්කුල සංඥාව ධාතු මනසිකාරය කියන භාවනා 10. ඒ භාවනා 10ත් උපචාර සමාධිය ලබාගෙන අර විදිහේ අර්පණා සමාධි කියන ධ්‍යාන වඩන්න මඟ පාදා ගන්න පුළුවන්. පාදක කර ගන්න පුළුවන්. බුද්ධ ශාසනයේ මේ භාවනා ක්‍රම සමත භාවනා ක්‍රම කරන්නේ සැබවින්ම බඹලෝ යාමේ අපේක්ෂාවම නෙමෙයි. මේ සමත භාවනාව යානිසංශ පහක් විශේෂයෙන් ලැබෙනවා. දැන් බාහිර තාපසෝරු අබුද්ධෝත්පාද කාලවලත් මේ සමත භාවනා වඩමින් ධ්‍යාන උපදවනවා. ඒ ඇත්තන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ බඹලෝ යන්න. අභිඥා බල ඉපදවීම හා බඹලෝ යාම කියන අවස්ථා දෙකේ ඇත්තන්ට පිහිටනවා එයින්. අපේ බුදුරජාන් වහන්සේ පස්චිම භාවයේ උත්පත්ති ලැබෙන දවසේදී අසිත කාලදේවල තාපසතුමා අභිඥාලාභී අෂ්ට සමාපත්තිලාභී කෙනෙක්. ඔය වගේම ආලාර කාලා මුද්දකරා පුත්‍ර දෙන්න සමාපත්තිලාභී දෙන්නේ. ඒ වගේ ඉඳලා තියෙනවා. නමුත් ඒ ආයත මේ විපස්සනාට යොමු වීමේ පිළිවෙතක් දන්නේ නැහැ. අපේ බුද්ධ ශාසනයේ තියෙන සමත භාවනාවේ ප්‍රධාන අරමුණ තමයි විපස්සනාවට පදනම් කර ගැනීම. සමත භාවනාවෙන් විපස්සනාවට හැරිලා තමයි මගඵල නිවනටපත් වෙන්නේ. සමත භාවනා නෝඩා විපස්සනා වඩන ක්‍රමයක් තියෙනවා. සමත භාවනාවේදී අරමුණ සම්මුති අරමුණක්, විපස්සනා භාවනාවේ අරමුණ පරමාර්ථ අරමුණක්. නිදසුණක් වශයෙන් කියනවා නම් අපි කේසා කේසා කේසා කියලා හිසකේ යන කේසා කියන සම්මුතියෙන් භාවනා කරතොත් අපට පුළුවන් ප්‍රථම ධානය උපදවන්න. ඒක සමත භාවනාවට අරමුණු වෙච්ච සම්මුති අරමුණක්. ඊළඟට විපස්සනාට හැරෙනකොට ඒ කේසා කියන කොටසේ එක එක හිසකේ ගහක් අරගෙන හිතින් ඒ හිසකේ ගහේ තියෙන රූප ටික වෙන් කර ගන්නවා. ඔය හිසකේ ගහක තියෙන රූප කලාප පහක්. ඒ කියන්නේ හිසකේ ගහේ හිස වෙලා සිටි සමයේ බැසගත් මුල් තලයේ තියෙන රූප කලාප දෙකක් දෙකක් කියන්නේ මේ රූප කලාප පහක් තියෙන කර්මජ රූප කලාප දෙකක් තියෙනවා. කාය දසක භව දසක කියලා. චිත්තජ සුද්ධාෂ්ටක උතුජ සුද්ධාෂ්ටක ආහාරජ සුද්ධාෂ්ටක කියලා අටේ කලාප තුනක් තියෙනවා. රූප වාසයෙන් තියෙන 54ක්. එතකොට හිස වෙලා සිටි සමයේ බැසගත් හිසකේ ගහේ මුල් තලයේ තියෙනවා රූප 44ක් ඊළඟට හිස වෙලා සිටි සමෙන් උඩට මතුවෙච්ච කොටසේ තේනවා රූප 8ක් උතු සමුත්‍රාණක රූප 8 පමණයි ඒ රූප සියල්ලම විපස් විපස්සනා නුවණින් දැක ගන්න සමර්ථ වෙන්නට ඕනේ ඒ සමර්ථ වෙන්නේ සමත භාවනාවෙන් ලබාගත් ආලෝකයෙන් ඒ ආලෝකයේ මේ හිසකේ ගාට යොමු කරාම ඒ රූප කලාප වෙන්කොට දැකගත හැකි වෙනවා දැකගෙන එක එක රූපයක් එක එක රූපයක් අරගෙන ඒකේ අනිච්චත්වය දුක්ඛත්වය අනාත්මත්වය කියන තුන් ආකාරයේ විපස්සනාට නගනවා. අන්න විපස්සනා කියන්නේ මේකයි. එතකොට හිසකයේ ගහේ නීල වර්ණය අරමුණු කරගෙන නීල කසිනේ වඩන්න පුළුවන්. ඒක සමත භාවනාවක්. ඒ කසින භාවනාවෙන් අනතුරු විපස්සනාට හැරිලා ඒ හිසකයේ ගහේ තියෙන රූප කලාප වෙන් කරගෙන ඒක ත්‍රිලක්ෂණයට හරවනවා. අන්න විදර්ශනා භාවනාව. මේ විදිහට තමයි සමත භාවනා විපස්සනා භාවනා දෙක එකකට ප්‍රත්‍ය වෙන්නේ. සමත භාවනා වැඩීමෙන් විපස්සනාට පහසුව ලැබෙනවා. තීක්ෂණ ලෙස නාම රූපයන් දැක ගැනීමේ ශක්තිය සමත භාවනා වඩන්නෙකුට ලැබෙනවා. එසේ නමුත් මේ ධ්‍යාන වැඩිම කියන එක හැම දිනාටම හැම වෙලාවෙම පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා විවේකය ඕන. ගුරු උපදේශ ඕන. ඉස්සර කාලේ නම් බොහෝ දීර්ඝ කාලාන්තරවල නුවණ දිනු කරගත් මහා පුණ්‍යවන්තයන්ට බොහෝම සුළු මොහොතකදී කෙටි උපදේශයකදී ප්‍රයෝජන ලබන්න පුළුවන්. දැන් අද කාලේ හැටියට අපේ ගුරු උපදේශ ලැබමින් සමාජයට දින ගණන්, සති ගණන්, මාස ගණන්, වසර ගණන් උත්සාහවන්ත වෙන්නට ඕනේ. එසේ නමුත් වෙන් වෙලා කරන්න කාලය නොමෙනි බැවින් ඒ ලැබෙන ලැබෙන අවස්ථාවල තමාගේ හිත භාවනාවට යොමු කරන්න පුරුදු වෙන්නට ඕනේ. අපි ඒ සඳහා කෙටි උපදේශයක් දෙනවා නම් මෙහෙමයි. උදේ පාන්දර අවදි වෙනකොට අපි හිතෙනවා මේ රාත්‍රී නිදාගෙන ඉන්න කාලය තුල පහළ වූ චිත්ත චෛතසික රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව ගිය අනිච්චයි ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළි පෙළි පැවතුනා දුකයි කැමැතිසේ නොපැවතී ගිය අනත්තයි කියලා අපි හිතෙනවා. දෙලින්ම මුළු රාත්‍රී නිදාගත්ත කාලයම අපි භාවනාවට නැගුවා. ඊළඟට තවත් දුරට අපි ඒක සම්මුති වශයෙන් හිතෙනවා මේ නිදාගෙන හිටිය ඇඳ හදාපු වඩු බාසුන් නැහැලා කර්මාන්ත කරවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මේ එලා තියෙන ඇඳ ඇතිල්ලේ කොට්ට මෙත් ආදී නිස්පාදනය කළාය මිලට දුන්න අය එවාගේ මෙතන සකස් කර දුන්න අය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කිසි මහන්සියක් නැහැ, වියදමක් නැහැ, කාලයාපතයාමක් නැහැ. ඊළඟට තමන් යනවා නාන කාමරයට. එහිදී ඒ තියෙන දේවල් ඒ ජලනාල වගේම දේශම් භාජන ගත් මඳින දේවල් ඒ ඔක්කොම එකක් එකක් ගානේ මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. ඊළඟට එක පිළිලක්ෂණ විපස්සනාට හරවන මේ සියල්ලම తాවකාලිකයි. මේ සියල්ලම ඇතුව නැතුව යනු අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. කිසිම හංසයක් නැහැ, වියදමක් නැහැ, කාලය අපතයාමක් නැහැ. මේ වගේ වෙහසක් නැහැ. හිතට ලොකු ආબોධයක් ඇති වෙනවා. ආහාර පාන ගන්න වෙලාවෙත් එහෙමයි. තේ පැන් ටික අර ගන්නකොට මේ තේ පැන් ටික සඳහා තේ නිෂ්පාදනය කළාය, මෙයා මිලට දුන්නාය, ඒවා සකස් කර දුන්නාය, මේ භාජන සකස් කර දුන්නාය මේ කෝපේ සකස් කර දුන්නාය මේ තේ හැන්ද මේ සීනි ටික මේවා සම්පාදනය කළාය සියල්ලෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා ඉතින් කොයිතරම් පහසුද කොයිතරම් ප්‍රයෝජනද කොයිතරම් හිත පිරිසුදු වෙනවද ඊළඟට ඒක හරවනවා මේ තෙම්පෙන් තේපෙන් එක වුණත් මේ පරිභෝග කරන මගේ ආත්භාවය වුණත් తాවකාලිකයි ඇතිව නැතුව යන අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන දෙකෙන් පෙළෙනව දුකයි කැමැතිසේ නොපවත්නා නිසා නත්යි ඉතින් විපස්සනාට හැරෙනවා මෙන්න මේ වාගේ හැම දෙයක් ගැනම ඉස්සර වෙලා හිත හිතා පුරුදු කරනවා. ටික කලක් එහෙම පුරුදු කළාම හිතට ගලාගෙන යනවා කල යුතු හැටි. වැඩි වැඩියෙන් ඒවා කරන්න හිතට පුදුම විදිහේ රසයක් ඇති වෙනවා. ප්‍රණීත රසයක් ඇති ආහාරයක් අනුභව කර කෙනෙකුට නැවත නැවත ගන්න හිතෙනවා. ඒ වාගේම මේ භාවනා මානසිකාරය මේ වාගේ හැම කටයුත්තකදීම සමත වශයෙන් හිතන්න පුළුවන් විපස්සනා වශයෙන් හිතන්න පුළුවන් අඩු වශයෙන් ඉතා කෙටි වචනින් හරි හිතන්න පුරුදු නම් පස්සේ කාලයක් යනකොට ඒ ගැඹුරට හිතන්න අපට පුළුවන් වෙනවා. අන්තිමේදී තමාගේ මුළු ජීවිතයම විපස්සනාවට සමත භාවනාවට යොමු කරගත් ජීවිතයක් වන බැවින් ඒ සෑම චිත්තක්ෂණයක් ගානේ නිවනට මාර්ගය වෙන සතිපට්ඨාන හතර මුහු කුරවා යනවා වැඩෙනවා. සම්‍යප්ප්‍රදාන් වීර්ය හතරද හිතේ වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහද වැඩෙනවා. බල ධර්ම පහද වැඩෙනවා. ඉරිදිපාද හතරද වැඩෙනවා. බොජ්ජංග හතද වැඩෙනවා. මාර්ගාංගද වැඩෙනවා. සෑම කටයුත්තකදීම තමන්ගේ ඒ ඒ ප්‍රමාණයට නුවණ හැසිරෙන බැවින් ඒක සම්මාදිට්ඨියයි. ඒ නිසාම තමන්ගේ සිතේ මෛත්‍රී සාගත සංකල්පන, කරුණා සාගත සංකල්පන, නිස්සරණ සංකල්පන ඇති වෙනවාමයි. ඒක සම්මා සංකල්පනාව. එවාගේම වචනින් සිදුවෙන බොරු කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවාමයි. කේලාම්බස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවාමයි. පරිසබස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවා. හිස්බස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවා. කියන වචන හැම දෙයක්ම Tamanටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් හිතසුව පිණිස වැඩදායක පිණිස කතා කරන්න හිත පුරුදු වෙනවා. ඒක සම්මා වාචාවයි. එවැගේම කයින් කෙරෙන්න තියෙන සතුම් මැරීම වැනි දෙයකට කවදාකවත් හිත නැමෙන්නේ නැහැ. අනුන් සතු දෙයක් පැහැර ගන්න හිත නැමෙන්නේ නැහැ. ඒ වගේම වැරදි ලෙස මේ පංචකාම සම්පත් පරිභෝග කිරීමට හිත නැමෙන්නේ නැහැ. තමන් කරන හැම කටයුත්තක්ම තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් දෙලොවට හිතසුව පිණිස දෙයක් බවට පමුණවා ගන්න හිත පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවත් වීම කවදාකවත් සතේකවත් වංචාවක් නැතුව කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන ලෙස දැහැමි ආජීවයකින් ජීවත් වෙන්න මෙහිත පුරුදු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත දැන් එන්නේ එන්නේ බොහොම ප්‍රණීත, බොහොම සැපවත්, බොහොම නිවැරදි, බොහොම අවංක සිතක් වන බැවින් හැම වෙලාවෙම තමන්ගේ හිත නිවැරදිව ජීවත් වෙන්න පුරුදු වෙනවා. එයින් සම්මා ආජීවය වැඩෙනවා. ඒ වගේම මේ විදිහේ හිත පුරුදු කිරීම නිසා හිතේ මේ ජීවිතය තුළ නූපන් අකුසල ධර්ම නූපදින්ද එවාගෙම උපන්නා කුසල ධර්ම ගෙවගෙවා ලන්නට නූපං කුසල් උපදවාලන්නට උපන්න කුසල් වැඩි දියුණු කර ගන්නට හිතේ උත්සාහය ඇති වෙනවාමයි. ඒක සම්මා වායාමය. ඒ වගේම තමන්ගේ කායේ තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට හසුරවන්න හිත පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන වින්දනය තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට පවත්වා ගන්න හිත පුරුදු වෙනවා. තමන්ගේ චිත්තසංතානයේ අකුසල් සිතුවිලි පහළ නොවන හැටියට පවත්වා ගන්න හිතට පුරුදු වෙනවා. එවැන්ගේම තමන්ගේ సంతානෙහි මේ වඩන ಗುಣධර්ම ගැන තණ්හාදිත්‍යමාන නූපදන හැටියට පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ සඳහා යෙදෙන සතිය සම්මා සතියයි. ඔය වගේම මේ විදිහට මානසිකාර කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ කාමච්ඡන්ද නීවරණී කියන මේ ගතිය යටපත් වෙනවා. ව්‍යාපාද නීවරණී කියන කලාගත යටපත් වෙනවා. සීන මෙද්ද නීවරණේ කියන අලිමැලිකම් යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච නීවරණය කියන හිතේ නොසන්සුන් බව හා පසුතැවිලි යටපත් වෙනවා. විචිකිච්ඡා නීවරණේ කියන සකසාංකා යටපත් වෙනවා. ඔය පහ යටපත් වීම නිසාම කුසල කිරීමේ කුසල විතරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව මේවා හිතේ ශක්තිමත් වෙනවා. ඔයාලට කියනවා ධානාංග කියලා. ඒවා ශක්තිමත් වෙන්න වෙන්න එකට උපදනා චිත්ත ඡායසික ධර්මයන් එක අරමුණක පවතින්න පුරුදු වෙනවා. ඒකට කියනවා සම්මා සමාධිය. මේ විදිහට බැලුවාම අපි ඊටාම කෙටි වේලාවක අට්ටි යට්ටි කියවත් සෝපත් වේත්වා සෝපත් වේත්වා කියලා හිතුවත් නිදුක් වේත්වා නිරෝගී වේත්වා කියලා හිතුවත් අනිච්චයි අනිච්චයි කියලා හිතුවත් ඒ හැම කටයුත්තකදීම හැම වචනයකදීම හැම සිතිවිල්ලකදීම අපේ සිත පිරිසිදු වෙනවා ඒ පිරිසුදු වෙන සිත තුළ සෝබන චිත්ත චෛක්ෂ ධර්මයන් පහළ වෙනවා. එයින් මාර්ගාංග දක්වා බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා. පාරමී 10ම ඕකෙන් දියුණු වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙනවා. මෙන්න මේක නිසා තමයි පියවරෙන් පියවර අපේ සංසාරයේ කෙටි කරගෙන මඟඵල නිවනට සමීප වෙන්නේ. ඉතින් යano සලකාගෙන අපි සැනසෙන්නට ඕනේ විශේෂයෙන් බුද්ධෝත්පාද කාලය අති දුර්ලභයි. අද ඒක ලැබී තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ ලෝ දුර්ලභයි. අද ඒ සම්පත්තිය ලැබී තියෙනවා. අඳගොළු බීරි උම්මාත්ක මන්ද බුද්ධික අංග විකල වැනි අභාව්‍යතාවන්ගෙන් තොර යහපත් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි. අද ඒ අවස්ථාවට ලැබිලා තියෙනවා. සද්ධර්මයේ ලෝ දුර්ලභයි. අද ඒ ශ්‍රී සද්ධර්මයේ පවතිනවා. කල්යාණ මිත්‍රාශ්‍රය දුර්ලභයි. අද ඒ සියල්ල ලැබී තියෙනවා. පැවිදි ජීවිතය හැටියට සලකා බැලුවොත් සම්බුද්ධ ශාසනයේ තවින්ද දුර්ලභයි ඒකත් අද පවතිනවා. මේ කියන දුර්ලභ කාරණා හයම අද එක්තැන් වෙලා ඇති බැවින් බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසනත් දවාලෙත් සන්ධ්‍යාවෙත් භික්ෂූන්ට ආවාද කරනවා අප්පමාදේන භික්ඛවේ සම්පාදේත මහණෙනි එළඹ සිටි සිහිනුවනේ යුතුව මේ නිවනට යන පිළිවෙත් මඟ සම්පාදනය කරත්වා කියලා සෑම දවසේම උන්වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් එයින් පැහැදිලි වෙන්නේ අපට බොහෝම සරලව බොහෝම පහසු විහෙරණයෙන් නිවන් මඟ යාගත හැකි පිළිවෙත් මඟ සරුවක්ඥන් වහන්සේ දීලා තියෙන බවයි. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා වගේ අනුපිළිවෙලින් අපට නිවනට පියන ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කාලය අපත යන්නේ නැහැ. ධනය අපත යන්නේ නැහැ. වැඩ කටයුතු අවුල් වෙන්නේත් නැහැ. ඒ සෑම කටයුත්තකදීම තමන්ට පුදුම විදිහේ මානසික සුවයක් විඳීමින් ඉදිරියට යන්නයි මේ පිළිවෙත් මඟ විවෘත කරලා අපට තියෙන්නේ. ඒ නිසා කෙනෙක් දුටුවත් සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙක් ගැන සාකච්ඡා කළා සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට යමක් දෙනකොට සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුගෙන් යමක් ගන්නකොට සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. මේ වාගේම දුරකථන පණ්ඩයක් කෙනෙකුට සූපත් වේවා කළ හිතල පණිවිඩය ගන්න පුළුවන් දෙන්න පුළුවන්. ඔයගේ හැම කටයුත්තකදීම තැනකට යනකොට ඒ තනින් අහක්ෂය දෙවි දේවතාව සූපත්ත්වා කියලා හිතන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉන්න වැඩිහිටියෝ සූපත්ත්වා හිතන්න පුළුවන්. සේවක සේවිකාව සූපත්ත්වා කියලා හිතන්න පුළුවන්. එන යන සම්මුඛ වෙන සීල දනා සූපත්ත්වා කියලා හිතන්න පුළුවන්. මේ තරම් සරලව නමුත් අපට භාවනා ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ විදිහේ භාවනා ප්‍රගුණ කරගත්තොත් අර පෝටිල ස්වාමින් වහන්සේට වගේ බුද්ධාන්තර ගණනාවකින් හෝ මේ ජීවිතය තුලදී හෝ තම තමාගේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග සම්පූර්ණ වී තිබුණා නම් මේ ජීවිතේම හෝ සතර මඟ ඵල නිවන සාක්ෂාත් කර ගන්නට ඒ ප්‍රතිපත්ති මාර්ගයේ උපකාරී වෙනවා. ඒ නිසා ඒ ගැන අපි වඩාත්ම සැලකිලිමත් වෙමු. එවාගෙම උත්සාහවන්ත වෙමු. තවදුරටත් යෝනිසෝ මානසිකාරයේ නුවණින් සලකා බැලීම පුරුදු කරමු. එසේ පුරුදු කරමින් මේ ජීවිතයේ තුල මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන ධර්ම ආબોධයක් කර ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. දැන් විශේෂ වශයෙන්ම අද සම්මුති වශයෙන් වර්ෂයක් ගෙවි තවත් වර්ෂයක් ලැබූ මේ ආධුනික වර්ෂයක් නැත්නම් අභිනව වර්ෂයක් මේ වර්ෂයේ තුලදී අපට ගත වූ වර්ෂයට වඩා කය වචන හිත සමර කරගෙන තම තමාගේ ශක්තිය ප්‍රමාණයෙන් Tamanටත් අනුන්ටත් හිංසාවක් පීඩාවක් නොවනසේ පැවතීමට අපි අදිෂ්ඨාන තබා ගනිමු නිතිපන් සීල රකින්න පොහොයාට සීල රකින්න සිව්බඹ ජීරණ වඩන්න එවාගේ පාරමී 10 වැඩෙන හැටියට බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන හැටියට පවතින අදිෂ්ඨාන තබා ගනිමු අල්ප වශයෙන් හරි ස්වල්ප වශයෙන් හරි භාවනා ක්‍රම අනුගමනය කරන්න උත්සාහවන්ත වෙමු එසේ උත්සාහවන්ත වෙමින් අදාප මේ පුරුදු කරගන්නා වූ යම් පමණක් ධර්ම සංකල්පනා හේතුයෙන් අපේ సంతාන තුළ බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙත්වා පාරමී ධර්ම වැඩෙත්වා එවාගේම සතර මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන ධර්ම සම්භාර අපේ සිතේ වැඩෙත්වා අපට මෙන් ලෝවැසි සීල සත්‍යයන්දල් මේ ධර්ම සංකල්පන අනුගමනය කරන්න ශක්තිය ලැබේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ අද මේ මොහොතේදී මේ දහම් පදයේ සවන් දීමින් අත්පත් කර ගන්නාලද කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත මව්පිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රා දීන්ටත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් හිතේ අයිතමදහස් සෑම සත්නටත් ලොවේ ලෝතුරා සූපනිස පවතිවා අප සෑම දිනාටත් මේ කුසල් බෙලෙන් මෙලෝ වශයෙන් ඇති අසනීප අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කදර මාර්ග බාධක සියල්ල දුරු වේවා කබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වස විස අවියා උදා දීපත්‍ය වලකීවා කායික මානසික සනසිල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුර්ධ වේවා දෙලොව සුභසත සැලසේවා පතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත් වූ කුසලානුභාවයෙන් සෑම දිනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ අජරා මර සාන්තේ අමා මහ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරමු.